දැන් අපේ ප්‍රශ්නයක් තියෙනවා මේ දේශනාවට මෙහෙන් මම කරන දේශනාවට අනුකූලව ආධ්‍යාත්මික නාම රූප වලට අනුව බාහිර නාම රූප සකස් වෙන ආකාරයක් පෙන්ලා තියෙනවා. දැන් ඒ අනුව කියන්නේ පටිච්ච සමුප්පාදයට අනුකූලව බාහිර නාම රූප අවිද්‍යාවෙන් පටන්ගෙන හැදෙන ආකාරය. විඥාන නාම රූප සලආයතන වශයෙන් කොහොමද වෙන්නේ කියන කාරණේයි මේ අහන්නේ. දැන් මේක අපි දකින්න ඕන පැත්තක් තියෙනවා. බාහිර ලෝකයේ හටගන්න හේතුව මොකද්ද කියලා බලන්න ඕන. දැන් මේ හේතුඵල වාදය කියන නම් හේතුවට අනුකූල ඵලයක් හටගන්නවා කියන ක්‍රමවේදයෙන් අහක් වුණොත් අහේතුක වාදයට වැටෙනවා. මේ ස්වභාව ධර්මයෙන් හටගන්නවා, නියාම ධර්මයේ ලෝකේ හටගන්නවා ආදි වශයෙන් කිව්වොත් එහෙම අර ආකාස්මික වාද කියන එක වෙන ක්‍රමයකින් කිව්වා වෙනවා. ඒ කියන්නේ ඉබේ හට ගන්නවා කියන එක නොකිය ඒක ස්වභාව ධර්මයෙන් හටගත්තා කියනවා. මේ ස්වභාව ධර්මය කියන්නේ මොකක්ද අහපුවාම ඒකට උත්තරයක් නැතුව යනවා. අර ඉබේ හටගත්තා කිව්වේ කෙනාගේ ඉබේ කිව්ව වචනේ මොකද්ද කිව්වා වගේ වචනයක් වෙනවා එතකොට. නියාමයෙන් හටගත්තා කිව්ව මොකද්ද ඒ නියමේ? පව් කරපු අයට අපාය හදන, පින් කරපු අයට දිව්‍ය ලෝකේ හදන, ධානවලපු අයට බ්‍රහ්ම ලෝකේ හදන ඒ න්‍යාමය මොකද්ද? නැන ඉබේ හටගන්නේ කොහොමද? දැන් අන්න ඒ වගේ අවස්ථාවත් වල දකින්න ඕනේ. ඒ අනුකූලව පරිසරය හැදෙන හැටි. අනේ පිට සිටුතුමා ජේතවනාරාමේ පූජා කරනකොට ජේතවනාරාමේ හා සමාන වන්නා වූ විමානයක් ඔය තුසිත දෙව් තවුතුසා දෙව්ලෝ මැවුණයි කියලා කියනවා. මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලෝට වැඩපු වෙලාවක එහි විමානයක් හිස් විමානයක් දැක්කා. ජේතවනාරාමයේ වාගෙමයි. එකක් ස්වර්ණ වර්ණයි. එකක් රජතේවල් රිදී වර්ණයි. දෙකම එක වාගේ. ජේතවනාරාමයේ වාගේ විමාන දෙකක් හිස් විමාන දෙකක්. ඒ දෙක ගැන දේවතාවන්ගෙන් අහපුවාම කියනවා ස්වාමීනි ජේතවනාරාම පූජා කරන වෙලාවේදී අනේ පිටි සිටුතුමා ජේතවනාරාම පූජා කරනකොට ඒ අනේ පිටි සිටුතුමා වෙනුවෙන් තමයි අන්නර රිදීමානේ මැවුනේ. ඊටාම මහා චිත්ත ප්‍රසාදයකින් අනුමෝදන් වෙච්ච උපාසක කෙනෙක් හිටියා. අන්නේ උපාසක කෙනාගේ වෙනුවෙන් ඒ චිත්ත ප්‍රසාදයෙන් තමයි අර ඒ පිනට තමයි අර ඊට ඉහළින් තියෙන සතරා හිමානි පහළ වුණේ. දැන් මෙතන වැදගත් දෙයක් තියෙනවා. නාමයට අනුකූලව රූපේ පහළ වුණ හැටි. පිනට අනුකූලව පුණ්‍ය කර්මයට අනුකූලව පුණ්‍ය ද්‍රව්‍ය වස්තුව පහළ වුණ ආකාරය. ත්‍රිපිටකයෙන් උදාහරණයක් වශයෙන් පෙන්වන්න පුළුවන් දැන් ඔය. ඒතර ජේතවනාරාමයේ වගේම කොහොමද පහළ වුණේ? චිත්ත ප්‍රසාදය ඇති උනේ ජේතවනාරාමයේ බුදුරන් වහන්සේට පූජා කරනවා දැකලා ඒ කොච්චර වැදගත් දෙයක්ද කියලා අර උපාසක මහත්තයාට. ඇති උනේ හිත සංඛාර පුණ්‍ය වේද විඥාන පුණ්‍ය වේ. ඒතර ඊට අනුකූලව මැවුණා. පුණ්‍ය විඥානේ විඥාණයට අනුකූලව බාහිර නාම රූපයක් හැදිලා තව අභ්‍යන්තර නාම රූපය මෙහි. නැනම් අනේ පිට සිටින වාගේ හිත කය දෙකයි මෙහි. ආධ්‍යාත්මික නාම රූප මෙහි. අර උපාසක මහත්මයාගේත් ආධ්‍යාත්මික නාම රූප මෙහි. මවලා දුන්න දෙවියෙක්වත් බඹෙක්වත් කවුරුවත් නෑ අර විමාන දෙක. ඒ දෙක මැවුනේ මොන ක්‍රමවේදයෙන්ද? ස්වභාව ධර්මී කියන්නේ කවුරු හරි පිනක් කරපුවාම ඒක බලා ඉදලා ඒකට අනුකූල දෙයක් කරන බලවේගයක්ද? ඔව් කිව්වොත් එහෙම දෙවියන් වහන්සේ පිළිගන්න වෙනවා. උඹලා පින් කරපුවාම උඹලට සැප ලබා දෙන්නේ දෙවියන් වහන්සේ යන්නේ ආ තමයි මවලා දුන්නේ කියලාත් වෙනවා. පුණ්‍ය 이르දිය කියලා එකක් තියෙනවා. ඒ පුණ්‍ය 이르දියට අනුකූලව මැවෙන දේවල් තියෙනවා. ඒවා මැවුනහම ඒවත් එක්තරා විදිහක බාහිර නාම රූප. බාහිර නාම රූප ගයින්ට මේ නාම රූප විවිධ අර්ථයෙන් තියෙනවා. උපාදානත් විවිධ අර්ථයි. ආධ්‍යාත්මික උපාදාන තියෙනවා කාම භව දිට්ඨි අවිද්‍යාව කියලා. බුදුරන් වහන්සේ දේශනා කරනවා ගින්නට දර උපාදානයි කියලා. උඩ යන ගිනි සොටුවට සුළඟ උපාදානයි කියලා පෙන්නනවා. වැඩෙන ගහට ජලය උපාදානයි පෝර උපාදානයි කියලා පෙන්නනවා. කවුරු හරි ඇහුවොත් කාම උපාදානද භව උපාදානද ditthi උපාදානද අවිද්‍යාව උපාදානද කියලා හෙවත් අපි මොකක්ද දෙන උත්තරේ එහෙනම් බාහිර ලෝකයේත් ඔය කියන වචන වලින්ම අවිනාශ අදහස කියන ක්‍රමයක් තියෙනවා ආධ්‍යාත්මික වූ නාම රූප ධර්ම කියනකොට හිතයි ගතයි දෙක එතන සම්බන්ධ වෙනවා බාහිර වූ නාම රූප කිව්වහම යම්කිසි ගති ලක්ෂණයක් ඇද්දී ගති ලක්ෂණයට අනුකූලව නම්මිතාවයක හැඩතලයක සකස් වෙන දියක් බාහිර ලෝකෙ හැදෙනවා. ඒක කර්ම ශක්තිය මුල් කරගෙන හැදෙන බාහිර කර්මජ රූපයන්ගේ නැත්නම් මුල් කරගෙන කර්මජ රූපයන්ගෙන් හටගන්න සූක්ෂම රූප කලාප ඊළඟ මොහොතෙන් උතුජ රූප වෙනවා. කර්මයෙන් ජනිත කරනකන් විතරයි රූපයක් කර්මජ වෙනවා කියන්නේ. කර්මයෙන් ජනිත කරපු රූපේ ලෝකයට නිදහස් වෙනවා. ජනිත කරපු ගානේ රූපේ විදෙන්නේ නැහැ. සතර මහා භූතයන්ගෙන් හටගත්ත සුද්ධාෂ්ටකයේ ලෝකයට නිදහස් වෙනා උතුජ රූපයක් වශයෙන්. අන්න කර්ම ශක්තියේ කර්මජව දුන්නා වූ පුණ්‍ය ශක්තිය. ඒ යහපත උදා කර දෙන්න ඊට ගැළපෙන විදිහට ඒක ගැප් කරලා තියෙනවා ශක්තිය. අන්නේ ශක්ති විශේෂය තමයි අපි අර කියන්නේ න්‍යෂ්ටික බලය ආදී වශයෙන් අද මේ හොයලා හිටන් කියන ශක්තියට කියන්නේ අපරමාණුක න්‍යෂ්ටික බලය කියලා. මෙන්න මේ ශක්තිය යම්කිසි දෙයකට සකස් වුනේ ඊට අනුකූලදී ඒ ශක්තියෙන් ගොඩ නගනවා. දැන් එතන හිතක් නැහැ. හැබැයි යම්කිසි දෙයකට අනුකූලව හදපු නම්්‍යතාවයක් තියෙනවා ශක්තිය. පිනට නම් පුණ්‍ය වස්තුවක් හදන්න, පාපේට නම් පාප වස්තුවක් හදන්න, ඒකට ඕන විදිහට නම්්‍යතාවය ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙන ආකාරය. අවිද්‍යා පත්‍ය පුඤ්ඤාපි සංඛාරා අවිද්‍යා පත්‍ය අපුඤ්ඤාපි සංඛාරා මේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා ආනිඤ්ඤාපි සංඛාරා කොටස් තුනකටත් බෙදෙනවා තත්ත කතම අවිද්‍යා පත්‍ය සංඛාරා මෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර වෙනවා කියන්නේ කුමක්ද පුඤ්ඤාපි සංඛාරා අපුඤ්ඤාපි සංඛාරා අනිඤ්ඤාපි සංඛාරා අයං උච්චති අවිජ්ජාපත්‍ය සංඛාරා කියලා මෙහෙම තෝරනවා. එහෙනම් පව් විතරක් නෙමෙයි අවිද්‍යාවෙන් සිද්ධ වෙන්නේ. පුඤ්ඤාපි සංඛාරයත් අවිද්‍යාවෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලෝකේ හොඳක් තියෙනවා කියලා නිගමනය කරන තාක්කල් ඒක අවිද්‍යාවේ නිගමනයක් මිසක් විද්‍යාවේ නිගමනයක් නෙමෙයි. විද්‍යාවේ නිගමනයේ එන සංඥාව සබ්බ ලෝකයේ අනබිරත සංඥා. සියලු ලෝකයේ පිළිබඳ අබිරතියෙන් තොරයි. පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා. ඒවා තමයි නිවනින් නැගෙන්නේ. ආර්ය ප්‍රඥාවට ගෝචර වෙන හැටි. එනික සබ්බ ලෝකයේ අනබිරතයි සියලු ලෝකයේම අබිරතියෙන් තොර වෙනවා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කොතනකවත් ඇලෙන්න බැඳෙන එකක් නැහැ. එතකොට තමයි භවයෙන් නිදහස් වෙන්නේ. භව නිරෝධේ නිවන. මෙන්න මෙතෙන්ටපත් වෙන්නේ නැත්නම් අර අවිද්‍යාවෙන් තිබෙන පුඤ්ඤාවි සංකාරය. කාම ලෝකෙත් උපදවනවා කාම සංකාරයක් වශයෙන් රූපාවච සංකාරයක් වශයෙන් වැඩුවොත් රූප ලෝකෙ උපද්දනවා අරූප සංකාරයක් වෙනවා. අය වැඩුවොත් එහෙම ආකාසාලංචාතන වදින් ඒකේ අවිද්‍යාවෙන් ඒක හොඳයි කියන ගමනේ කළොත් එහෙම එහෙ ගිහින් උපදිනවා. එතකොට මේ අවශ්‍ය දේවල් ඒ සංඛාරයට අනුකූලව මැවෙනවා. කර්ම චිත්ත කියන මේ දෙකෙන් තමයි සිද්ධ වෙන්නේ. පිනක් නම් ඒක කර්ම ශක්තියෙන් බැවෙනවා. චිත්තේනුත් මාන්න පුළුවන් අවිචාලාභයෙන් හිත ලමවනවා. ගහක් මවන්න හිතුවොත් මැවෙනවා. ගයක් මවන්න හිතුවොත් මැවෙනවා. ආහාරයක් හෝ මලක් හෝ මොනවා හරි ද්‍රව්‍යයක් මවන්න හිතුවොත් මැවෙනවා. පිලින්දවච්ච මහරහතන් වහන්සේ එක අවස්ථාවකදී ළමයෙක් අදාන දෙන ස්ථානයක දුප්පත් ගෙදරක ළමයෙක් හඬනවා ඉන්නවා උත්සවයකට යන්න ඒදා උත්සවයක් තියෙන දවසක් අනික ඔක්කොම ඇඳලා පැලඳලා යනවා ඒ ළමයාට හැඳින්න පළඳින්නේ වනේ පළඳින්න දෙයක් නැතුව හඬනවා ඉන්නවා මේ දේශනාවේ තියෙන කතාවක් ඒ වෙලාවේදී මොකද කරන්නේ මොකද මේ දරුවා අඬන්නේ අහපුවාම අනේ ඉති ස්වාමීන් මොනවා කරන්නද අපි අපි දුප්පත් මිනිස්සු ඉතින් මේ දරුවා ඉතින් මේ මාළයා කියලා අඬනවා. අපි කොහෙන් මාළා අරන් දෙන්නද? දැන් මේ වගේ 17ක් උන්වහන්සේට කියනවා. එතන පිදුරු ගහක් තිබුණා. ගොයන් වල පිදුරු. ඔය පිදුරු ගහ කඹරලා ළමයි කරට දාන්න කිව්වා. ඉතින් ඒක අඹරලා හිටන් කරට දැම්මල පස්සේ උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා රන් මාලයක් වේවා කියලා. දිලිසෙන රත්තරන් මාලයක් වුණා. දැන් මේක හරි වැදගත් දෙයක්. දැන් හිතක තියෙන බලය උන්වහන්සේට තිබුණ 이르දි බලයකින් චිත්ත අදිෂ්ඨානය කරපුවාම ඒ අදිෂ්ඨානයේ පරිදි ඒක එහෙම වුණා. හැබැයි බාහිර ලෝකේ නිස්පාදනයක්. උන්වහන්සේ යම් නම්මිතාවයක් ඉඳ තිබා රත්තරන් වෙන්න අදිෂ්ඨානයක් කරලා. ඒක සිදී වුණේ නැහැ ඒක රත්තරන්ම වුණා. ඊට පස්සේ කතාවක් තියෙනවා ඒ ළමයා බොහොම සන්තෝෂෙන් අර උත්සවයට යනකොට රාජපුරුෂය මේ ළමයා අල්ලාගත්තා මේ දුප්පත් කෙල්ලට කොයින්ද මෙච්චර හොඳ මාලයක්. ඒකාන්තයෙන් කොහොම හරි රජමාලිගාවේ රජ කුමාරියගේ තියෙන මාලයක් හොරකම් කරන්න වෙන්න කියලා. සැකේට අරගෙන ගිහිල්ලා විමර්ශනය කරලා හොයලා බලනකොට රජමාලිගාවේ රජ කුමරියකටත් එච්චර ලස්සන මාලයක් නැහැ. හිතන්න බෑ. ඒ සිද්ධ වෙච්ච දේ අහුවාම ඉතින් අර විස්තරේ කිව්වා. අපේ ගෙදරට රාතන් භික්ෂුන් වහන්සේ නමක් වඩිනවා. දායට වඩිනා උන්වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කිව්වා. ඒකයි උනේ කියලා විස්තරේ කිව්වට පස්සේ. ඒ රජුරවන්ට හිතනවා මේක පරීක්ෂා කරලා බලන්න. රජුරෝ උන්වහන්සේට ආරාධනා කළා ස්වාමීනි මෙහෙම දෙයක්ත් කරන්න පුළුවන්ද? අවිඥා බලලාභියෙකුට යමක් රත්තරන් කරන්න හිතුවොත් රත්තරන් කරන්න එහෙම පුළුවන්ද? මහරජා ඔබට මොකද්ද එහෙම කරලා පෙළා ගන්න ඕනේ? අන්න අර කොත් කැරැල්ල කියලා කොත් කැරැල්ල පෙන්නවා රජුරුවන්ගේ මාලිගාවේ. උන්වහන්සේ අදිෂ්ඨාන කළා රත්තරන් වේවා කියලා. ඒක දිලිසෙන්න පටන් ගත්තා රත්තරන් වෙලා. දැන් මෙහෙම දේශනාවේ කතාවක් තියෙනවා. විලින්දවච්ච හාමුදුරුවන් ගැන තියෙන කතාවක. දැන් මේකෙ තියෙන එක දෙයක්. ඒ උන්වහන්සේලා අදිෂ්ඨාන කෙරුවොත් චිත්ත බලයක්මයි ක්‍රියාත්මක වුනේ. මේ භෞතික ලෝකයේ තියෙන දෙයක් පරිවර්තන වුණා. ද්‍රව්‍ය වස්තුවක් ලෝහ බවට පරිවර්තනය වුණා කියවම තවත් කතා කරන දෙයක් නැහැ ලෝකේ ස්වභාවය. පුණ්‍ය ඉරිදිය මුල් කරගෙන විමාන මැවෙනවා. ඒ සකස් වෙන ක්‍රමී. දැන් මේ අපිට දකින්න හම්බෙන විශේෂ එකක් දෙකක් විතරයි. ඒ වගේ ලෝක සත්‍යයේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සැරිසරාගෙන යනකොට ඊ ආස්වාද විඳීමට ලෝකයක් බලාපොරොත්තු වෙනවා සියලු සත්වයෝ. අන්නේ බලාපොරොත්තුව මුල් කරගෙන තමයි ලෝකේ ආරම්භයට සකස් වෙන්නේ. දැන් මේකේ විස්තරයක් තියෙනවා ලෝක ආරම්භය ගැන. අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙනවා. මේ ලෝකේ ආරම්භ වෙන කාලෙදී මේ ලෝකේ ඉස්සෙල්ලාම හටගත්තේ කොහොමද? සම්පත්‍ති කර මහා මේඝ වර්ෂාව කියලා වර්ෂාවක් ඇති වුණා කියනවා. ඒක ඇතුණ විග්‍රහය තියෙනවා බ්‍රහ්ම කල්පික මිනිස්සෙයින්ගේ එදා තිබිච්ච මූලිකව මිනිස්සු ආකාශචාරීව ස්වයංප්‍රභා ආලෝකයෙන් ගියාය මිසක් ඉරහඳ තිබුණ කාලයක් නෙමෙයි කියලා. ලෝකේ හටගෙන තිබුණේ නැහැ. අර බ්‍රහ්ම මට්ටමේ හිටපු ආකාශචාරීව හිටපු කොටසක් හිටියේ එදා තිබිච්ච ස්වභාවය අනුව. අන්න ඒ බඳු අයගේ බලාපොරොත්තුවක් තිබුණා අර කාම සංඥා මාත්‍ර එනවා. එකපාර ගණී බලන මහකාමියක් ඇති වෙන්නේ නැහැ. අන්න එතකොට තමයි චුත වෙලා මනුස්ස කයකින් අර ඕපපාතික කයක්ම ඉස්සෙල්ලා ලබන්නේ. අන්නේ අයගේ තිබුණා වූ බලාපොරොත්තුවක් මුල් කරගෙන තමයි මේ මනුස්ස ලෝකයක් හැට ගැනීමට අවශ්‍ය වෙන මූලික සුද්ධාෂ්ටක නිස්පාදනය වුණේ. අන්න ඒක තමයි සම්පත්‍ති කර මහා මේඝය කියලා මහා වර්ෂාවකට මුල වුණේ. ඒ සුද්ධාෂ්ටකයන්ගේ පළවෙනි හැට ගැනීම තමයි අර ජල කර කියන එක. නැත්නම් ඔක්සිජන් හයිඩ්‍රජන් එකතු වෙලා හැදිච්ච හටගත ජලයේ ඒකේ මුල වාතේ. වායුමය ස්වභාවයෙන් හටගත් සියුම් පරමාණුක ශක්තිය ජලයේ බවට පත් වෙන ශක්තිය බවට පරිවර්තන ජල ගෝලයක් බවට පත් වුණා කියනවා ලෝකේ. ඊට පස්සේ තමයි ක්‍රමක්‍රමයෙන් අර ශක්තිය අණුව පුණ්‍ය ශක්තිය අණුව මේ ලෝකේ වටේ රස ධාතුවක් හටගත් රස පටලයක්. ඒක හරිය සුවඳයි මිහිරි රසයි. ඒ සුවඳට ආග්‍රාහණයට ලොල් වෙලා හිටන් ඒ සත්වය මෙහාට ටිකෙන් ටික පාත් වුණා. සත්වය කියලා කියන්නේ සත්ව නෙමෙයි. අර කියන බ්‍රහ්ම කල්පික මිනිස්සයෝ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ කටගාල බැලීමෙන් රස තෘෂ්ණාව ඇති උනායි කියලා පේනනවා. ක්‍රමක්‍රමයෙන් ඒගොල්ලන්ගේ මානසිකත්වයේ කාමයන්ට ලොල් වෙනකොට ඒ හේතුවෙන් මේ ලෝකෙ තිබිච්ච ආහාරය පවා වෙනස් වෙලා ගියා. ඊට පස්සේ එකින් එක විග්‍රහ කරනවා හුඟක් ලොකු විග්‍රහයක්. ඊට පස්සේ එක්තරා හතු වර්ගයක් හටගත්තා බොහොම හතු කියන්නේ අද තියෙන එකක් නෙමෙයි ඒ කාලේ තිබිච්ච ඉතාම මිහිරි රසයේ තියෙන යම් කිසි කිරියොදයක් වැනි යම් පටල කොටසක්. ඊට පස්සේ බදාලතා කියලා වැල් වර්ගයක් කොහොම හටගෙන සොයන්ජාත හැල් නැමැති සාල් හටගෙන පොතු නැති ඒවා හටගෙන මිනිස්සු ටිකෙන් ටික ටිකෙන් ටික දස අකුසලයට නැඹුරු වෙනකොට ඒවා සලු බවටපත් උනායි කියලා විග්‍රහ වෙනවා. එහෙනම් බාහිර ලෝකේ නිස්පාදනය වීමට අභ්‍යන්තර මානසිකත්වයේ බලපාලා තියෙන හැටි ලස්සනට පේනවා. ලෝකේ ආරම්භයේ පටන්ගෙන ලෝකේ හැදිච්ච හැටි, ගස්කොළන් හැදිච්ච හැටි මුල වෙනකොට ওই මූල ධර්මයේ පෙන්නලා තියෙනවා අග්ගඤ්ඤ සූත්‍රයේ. ඒතර ඒ වගේ ලෝකෝත්පත්ති වංශ කතාව. ඒ තැඟවල විග්‍රහ වෙනවා. බුදුරන් වහන්සේගේ දේශනාවක් වශයෙන් එහෙනම් මෙන්න මේ විදිහට හට ගැනීමේදී පෙන්ලා තියෙනවා මොකද්ද උනේ? සංඛාර පත්‍ය විඥානය කියන එක ඉස්සෙල්ලා හටගත්තේ මනසේ. අනාදිමත් සංසාරේ පටන් ආපු ගමනේදී හරියට අපිට හීන ලෝකේ හීන ලෝකේ මේ හැබෑ ලෝකේ වාගේ පේනවා වාගේ. අර අතීතයේ කල්පයේ හිටපු ලෝකේ ස්වභාවය මනසේ තියෙනවා මතකේ. නාම ගොත්තන් නජීරති. නාම ගොත්තල දිරන්නේ නැහැ. අන්න ඒක තමයි අර ඒ අයගේ කර්ම භවයේ පිහිටලා තියෙන්නේ. ඒ භවයේ පිහිටවු මතක සටහන දයිදලා තමයි අර චිත්‍රයම ඇවෙන්නේ. ඒතකොට තමයි එහෙම දෙයක් අපිට ඇත්නම් කියලා ආසාවක් ඇති වෙන්නේ. ලෝකයේ සත්වෙින්ද ආයිත් අලුත් ලෝකයක් හටගන්නකොට ඒ ලෝකේ කාම වස්තු ආදී සියල්ල පිළිබඳ මූලික ආසාව හටගන්න ක්‍රමේ. ඒ හට ගැනීම මුල් කරගෙන තමයි ආරම්භක නිස්පාදනය පටන් ගන්නේ. එතන විඥාණයෙන් හටගත නාම රූප එතන පැහැදිලිව පේනවා දෙපැත්තකට බෙදෙනවා. එකක් අභ්‍යන්තර නාම රූප ඒක තමයි ශරීරය හා හිතේ වෙනස් වීම. බාහිර නාම රූප කියන්නේ ඊට අනුකූල නම්මිතාවයක් දක්වන බාහිර ලෝකයේ හැඩ ගැහිම. බාහිර ලෝකයේ නාම කියන්නේ හිත නෙමෙයි. ඒ ශක්තියට අනුකූල ලැබෙන නම්මිතාවේ. යම් කිසි පුණ්‍ය කර්මයක් කළොත් පුණ්‍ය කර්මයේ ශක්තියට අනුකූලව නම්මිතාවයක් හැඩතලයක් හැදිලා ඒ කර්මජ රූප නිස්පාදනයලා ඕන දේ නිපදවනවා. ඒ නිපදවන දේ මනසේ තිබුණ දේට අනුකූලයි. ඊට අනුකූල නම්මිතාවීට හැඩයක් නිපදවනවා. අන්න ඒ වගේ දේ තමයි අනේ පිට සිටුතුමා ජේතවනාරාමයේ පූජා කරනකොට ඒ හැඩෙත් මතකයි. ඒ ස්වභාවයට අනුකූල පිනට අනුව ඒ හැඩේම මාලිගාවක් නිස්පාදනය වුණා කියන්නේ දෙව්ලෝ. ඊට පස්සේ තමයි මෙහෙන් චුත වෙලා ඒකේ පහළ වුණේ. දැන් ඊතර වෙනවා බාහිර නාම රූපයන්ට මුලත් විඥානේ. හැබැයි එතන ගියාට පස්සේ නාම රූපයන්ගෙන් සලායතනයන්ගෙන් ඒක බාහිර සලායතන වුණා. සලායතන කියන්නේ 6යි. බාහිර සලායතනයි අභ්‍යන්තර සලායතනයි සලායතන 12යි. චක්කායතනෙට බාහිර සලායතනෙ රූපායතනෙ. සෝතායතනෙ අභ්‍යන්තර සලායතනෙට එනකොට අභ්‍යන්තර ආයතනෙ සෝතායතනෙ බාහිර ආයතනෙ සද්ධායතනෙ. අභ්‍යන්තර ආයතනේ ගාහන ආයතනේ බාහිර ආයතනේ ගන්ධ ආයතනේ අභ්‍යන්තර ජීව ආයතනයේට බාහිර ආයතනේ රස ආයතනේ අභ්‍යන්තර කාය ආයතනයේට බාහිර පොට්ටබ්බ ආයතනේ අභ්‍යන්තර මන ආයතනයේට බාහිර ධර්ම ආයතනේ එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවට අවශ්‍ය ලෝකයක් බාහිර ආයතන වශයෙන් හැදෙනා සල ආයතනයක් අර නාම රූපයට අනුව නාම රූපය මුලහට ගත්තේ අවිද්‍යා සංකාර විඥාන කියන සත්ව කියන සෙනින් පටන් ගත්තේ. එතනින් විහිදලා බාහිර ලෝකෙට ගියේ බාහිර නාම රූපයන්ගේ පටන් ගිනු. ඒක බාහිර සලායතන වුණා. ඒ බාහිර සලායතන තමයි බාහිර ලෝකේ කිව්වේ. ඒක අජීවී. හැබැයි නැවත නැවත වාරයක් මොකද වෙන්නේ? ඒ නිස්පාදනය වෙච්ච ආයතනයේ ආධ්‍යාත්මික ආයතනෙට ස්පර්ශ වෙනවා. සලායතන පත්‍ය පස්සෝ කියලා. නැවත සත්වත්වයට ඇතුළත් වුණා ස්පර්ශේ. චිත්තේයිදී චෛතසිකයක් වුණා. චෛතසිකය උපද්දන්න හේතු වෙච්ච ඉදප්පච්චේතා සමුප්පාදේ පරිච්ඡ සමුප්පාදේ කිව්වේ. කුමකින්ද ස්පර්ශයේ ගොඩ නැගුණේ බැලුවොත්. සලායතන ප්‍රත්‍යයෙන්. අන්න ආපතේන එතන. අන්නේ සලායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ වුණා කියලා කිව්වේ ස්පර්ශයේ චෛතසිකය. ඒ චෛතසිකය හටගත්තේ චිත්තයේ. චිත්තයෙන් තොර චෛතසික හටගන්නේ නැහැ. පසපට්ඨය වේදනා කියන එක චෛතසිකයක්. වේදනා චෛතසිකයත් ඒ චිත්තේම හටගන්න එකක්. ඉතින් වේදනා පත්‍ය තණ්හා කියන්නේ තණ්හා උපාදාන දෙකම අභ්‍යන්තර තණ්හා උපාදාන දෙක අභ්‍යන්තර හට ගන්නවා. తත්‍ර తත්‍ර අභිනන්දනී තණ්හා කිව්වේ ඒ තැන හා වෙනවා. තණ්හා වෙන නිසා තණ්හා කියන්නේ නිරුක්තියකුත් එනවා. එතකොට මොකද ඉන්නේ බාහිර තැන් නැවත අපි අල්ලනවා ඒකෙන්. උපාදාන වෙනවා කිය කියන්නේ ඊට ආසන්නව ඇදිලා හිටනවා උපාදාන වුණා. නැ දැඩිව අල්ලා ගැනීම කියන එකත් ඔකට කියනවා. කාමයෙන් හෝ බව බව හැඟීමෙන් හෝ භව ආසාවෙන් හෝ අවිද්‍යාව නිසා හෝ දෘෂ්ටි නිසා හෝ මෙහෙම උපාදාන කරගන්නවා නැවත වරක්. ඒතර බාහිර ලෝකේ සලායතනට ඇවිදලා නැවතුණා බාහිර ලෝකේ ඉන් එහා එකක් නැහැ. බාහිර ලෝකේ සත්වයක් නෙමෙයි. සත්වත්වයේ හැට ආදාළ දෙන පරිසරයක්. හැදුවේ මනසෙන්. මනසෙන් ගොඩ නැගීමක් නිසාම මනෝ පුබ්බංගමා ධම්මා වෙලා මනස පූර්වාංගවම ගොඩ නැගුණා. මනෝමයම වුණා. එතනින් හටගත ලෝකයේ තුල ජීවත් වෙලා ආස්වාද භුක්තියේ විදලා ස්පර්ශ වේදනා තණ්හා උපාදාන හදාගත්තාම ආයි ආධ්‍යාත්මික බවටම ආවා. ඒට එනකොට ගතියට අනුකූල දේ බාහිර ලෝකේ නිපද වෙනවා. බාපත්‍යා ಜಾති වෙනකොට අන්න ආධ්‍යාත්මික ಜಾති ඇසකන් දිවනාසය ශරීරය මන බාහිර ಜಾති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අර ඉස්සෙල්ලා කිව්ව ක්‍රමයටම ආයතන වශයෙන් හටගත්තේ ಜಾතිමයි. ಜಾතියක් හටගත්තා නම් ජරාවක් මරණයක් ඒ හැම එකකටම තියෙනවා. සත්වයක වශයෙන් හටගත්තේ ජරා මරණේ දැනෙනවා. දැනෙන්නේ වේදනා චෛතසිකය තියෙන නිසා වේදනා ඇත්තහුට දුක පළවෙනි කියලා විග්‍රහ කරනවා එහෙනම් ඒ දුක විඳින්න තැන තියෙන්නේ අපි ළඟ විඳින්න ආධාර වෙන්නේ ලෝකේ තමයි හැදිලා තියෙන්නේ බාහිර ලෝකෙත් එකලා අභ්‍යන්තර ලෝකෙ දෙක එකතු වෙලා ඇහැ රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි ආදි වශයෙන් නිසා જાතියක් හටගත්තා නම් අභ්‍යන්තර හෝ බාහිර ඒකේ ජරා මරණේ උරුමයි සත්වත්වයක් යම් තැනක මුල් කරගත්තා නම් මම කියලා මගේ කියලා හදාගත්තදී ජරාවට මරණයටපත් වෙනකොට ශෝක පරිද්දේ දුක් දොමනස පායාසයන්ට මේ දෙකම හේතු වෙනවා. අතප්පය ඇතිවිලා කැඩිලා ගියා නම් ලෙඩක් හැදිලා හිටන් පුපුරලා ගියා නම් විනාශ වෙලා නම් අනේ මගේ අත අනේ මගේ පය අනේ මගේ ඇඟිල්ල දුක් වෙනවා. ටීවී එකේ රකුණක් ගැහුවා නම් එහෙම අනේ අපේ ටීවී එක රූපවාහිනිය ඉවරයි නේ කියලා ඒකට දුක් වෙනවා. මනසට රිදෙන්නේ. ඇඟිල්ල කැපුණාම රිදිලා තියෙන්නේ කැපෙන වෙලාව විතරයි ගතර රිදුනේ. ඊට පස්සේ තුවාලෙත් හොඳයි මනසට රිදෙනවා තව. ඇඟිල්ල දිහා තිබිච්ච දෙන බල බල අඩුපාඩුව දැකලා දුක් වෙනවා. රූපවාහිනිය මතක් කර කර තිබිච්ච රූපවාහිනිය දැකලා ගත්තේ මෙච්චර මහන්සියලා මෙහෙම කරගත්ත අනේ හරි අපූර්වට හොඳ රූප පෙනිච්ච එක අකුණක් ගැහුවානේ දැන් වෙච්ච වැඩි අපිට කික ඒකට දුක් වෙනවා. දෙකෙම මනසෙන් දුක් වුණා. කායික දුක්ඛේ ටිකයි මානසික දුක්ඛේ වගේ කෝටියයි. දැන් මෙහෙම තමයි මේ දුක හදාගෙන විඳින්නේ. ඉතින් බාහිර ලෝකේ පටිච්ච සමුපාදයට අනුකූලව යන්නේ ওই විදිහට. අර බාහිර ලෝකේ අභ්‍යන්තර සලායතන එනකොට බාහිර ලෝකේ තායතන හැදෙනවා ওই විදිහට. අභ්‍යන්තර ලෝකයෙන් ස්පර්ශ එනවා. බාහිර ලෝකේ ස්පර්ශයට ගෝචර වෙන දේ හැදෙනවා. මොකද බාහිර ලෝකේ හැදුනේ සත්තු නෙමෙයි. ද්‍රව්‍ය හැදුනේ. වස්තු කරලා අපි ඒක අසුරු කරගත්තා. ද්‍රව්‍ය වලට හිමි යම් කිසි ආකාරයේ වෙනසක් ඇද්ද වියමක් ඇද්ද? ඒක එහෙම ක්‍රියාත්මක වෙනවා. මානසිකත්වයට අවනත වෙලා හැදිච්ච දේවල් මානසික ආකාරයට කර්ම විපාක වශයෙන් ඊට අනුකූල ක්‍රියා පද්ධතියක් බාහිර ලෝකේ ක්‍රියාත්මක වෙනවා. අපිට ඒක තමයි භුක්ති විඳින්න හම්බෙන්නේ කර්ම විපාක වශයෙන්. ඒ විපාක භුක්තිය භුක්ති විඳිනකොට අපි හදාගත්ත දේට අනුකූලව සැප හෝ දුක භුක්ති විඳිනවා ලෝකයේ ඇතුළේ. සැප භුක්තියින් දකිවත් දුක භුක්තියින් දකිවත් අවසාන ජරා මරණයටපත් වීම උරුම දේවල් තමයි සැප කියලා හොඳයි කියලා ගත්. ඉතින් හොඳ එක වෙනසෙන උඩ ඇති වෙන්නා වූ දුක කරදරය මහත් වෙනවා. ඒ නිසා කියනවා ප්‍රියමනාපදී එනකොට සැපයි යනකොට දුකයි. සැපයි කියන එක නෙමෙයි ගත්තේ ප්‍රියමනාපදී ගෙවෙනකොට දුකයි. අප්‍රියමනාපදී එනකොට දුකයි. ওই දෙකම දුක වෙන දෙන ක්‍රම දෙකක්. ඒක විග්‍රහ වෙනවා ওই විදිහට. ධම්මදින්නා තෙරින් වහන්සේ විසාක සිටුවර සමග කරන කතාවකදී ওই දුක ගැන විග්‍රහ වෙනවා. සැපයි කියන ඒවා ගෙවෙනකොට දුකයි. දුකයි කියන ඒවා එනකොට දුකයි. මේ දුක ගොඩ නැගින්නේ මෙහෙමයි කියලා. ඉතින් අපි දකින්න ඕනේ සැපයි කියන ඒවා ගොඩ නැගින්නේ මොකද්ද? වෙනසෙනකොට දුකයි. අනේ මෙච්චර වටනා දේ වෙනසිලා ගියා කියලා දුක් වෙනවා සංවේගීටපත් වෙනවා. දුකයි කියන එක අනේ මට මෙහෙම කරදරයක් මොකද මේ කියලා දුක් වෙනවා එනකොට. ඉතින් ওই දෙකෙන්ම ලෝකයා දුක් විඳිනවා. ඕක දැක්කහම ලෝකයේ චන්දරාගය අත්හැරනොත් අත්හැරිච්ච දාට ලෝක නිර්මාණයේ ඔහු නිසා හටගන්න ලෝක නිර්මාණය ඉවරයි. නැවත ජනක කර්ම ශක්තියක ලෝක නිස්පාදනය හටගන්නේ නැහැ. හටගත්තා නම් නැවත වාරයක් අර සූක්ෂම විදිහට කයක් හටගෙන ගන්ධබ්බාවක් අන්ති හොන් තියලා ගන්ධබ්බය කියලා කියලා ඔක්කාන් තියලා ආයසරයක් කයක් හදන්න හේතු වෙනවා. නරිහතුන් වහන්සේට එබඳු දෙයක් නැති නිසා එබඳු නිස්පාදනයක් නැහැ. ඒක නිසා බාහිර නිස්පාදනයක් කරන දෙයක් හෝ අභ්‍යන්තර නිස්පාදනයක් වශයෙන් ඇසකන දිවනාසේ ශරීරය මන කියන ඒවා නිස්පාදනය කරලා දෙයක් නැහැ දෙකම නිදහස් වුණා. දෙකම නිදහස් වුණා කියන්නේ සියලු දුකෙන් නිදහස් වුණා. මේක තමයි මේ බාහිර ලෝකයේ තියෙන පරිත්‍යාසම්පන්න ක්‍රමී. එදා කියනවා ඇස සංගතයි පරිත්‍යාසම්පන්නයි රූපේ සංකතයි පටිච්ච සමුප්පන්නයි කන සංකතයි පටිච්ච සමුප්පන්නයි ශබ්දේ සංකතයි පටිච්ච සමුප්පන්නයි මේ ආදි වශයෙන් මේ දෙපැත්තටම තියෙනවා ලෝකයට අයිති පටිච්ච සමුප්පන්න නොවන කිසිවක් නැහැ එහෙනම් හේතුඵල සහිතයි මුළු ලෝකෙම සජීවී අජීවී සියල්ල හේතුවක ඵලයක් හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති කිය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා හේතුබංග නම් නිරෝධ වෙනවා ඔකේ තව ඉතින් විග්‍රහ අවශ්‍ය නම් තව ගත්ත හැකි විතර කරලා